සාධනාවේ පවත්වන හැම දිනම සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. Thank you. शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තේයන්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අක්ඛමචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන घोषणट्टाना वैर्मणि सिक्खापदं समाधयामि उच्चासयन महासयन वैर्मणि सिक्खापदं समाधयामि समाधयामि මේ තිසරණ සහිත වූ උපෝසත අෂ්ඨාංග සීලය මාර්ග ඵල නිවන් පිණිස මාර්ග ඵල නිවන් පිණිස තිසරණේන සද්ධින් උපෝසථාංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත හොඳයි සෑම දිනම සකස් කරගත්තා වූ අටවිශේ බුද්ධ පූජාවන් අටවිශ බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනාදී වූ බුදු ගුණයන් මෙහි කරගෙන පූජා කරමු පූජා වේවා මේ අටවිශ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් සිදු කරනු ලබන උතුම් බුද්ධ පූජාව තුළින් රැස් කරගන්නා වූ අනන්ත කුසල ශක්තිය ඔබ හැම දිනාටම උතුම් නිවන් සම්පත්තිය සාක්ෂාත් කරගනු පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සෑම දිනම අපත් සමගම ගාථාවන් කියන බුද්ධ පූජාව පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝ විදෝ අනොත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවානි බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේච බුද්ධා අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වද්දේන හෝතු තේ ජය මංගලං සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යුපටිපන්නෝ භගවතෝ සා භගවත සම්බෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චක්කාරි පුරිස යුගානි අත්ථ පුරිස පුත්‍රයා ඒස භගවතෝ සාවක සංඝෝ නියෝ බාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සම්භං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ච සම්භාති දාසයේ ච සම්භාන ตาปัจจุป සංසාරේ විපදාතු ආවෝදින් බුද්ධ රූපං සකලං සදා පංකරෝ තින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනතාමුක්ඛෝ මංගලෝ පුරිසා සබෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ අතිවද්දනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනොත්තමෝ පරුමුත්තරෝ සක්කචාරෝ සුමේධෝ අග්ගපුග්ගලෝ සුජාතෝ සබ්බ ලෝකග්ගෝ වියදස්සී නරා සබෝ අට්ඨදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධාතෝ අසමෝ ලෝකේ විස්සෝ වරද සම්වරෝ හොස්සෝ සම්බුද්ධෝ විපස්සීච අනුපමෝ සිකේ සබ්බ හිතෝ සත්තා විස්ස භූසුකදායකෝ කපුසන්தோ සත්තරවාෝ ඕනාගමනෝ රණංජෝ කස්සබෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගරෝ තේ සංසච්චේ සීලේන කන්ති මෙච්ච පරේනච හේති තං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන සාති ධනසාරපරිත්තේන දීපේන සමදම් සිනාති ලෝකදීපං සම්බුද්ධං පූජයාමි නමෝ සුගන්ධ කාය වදනම් අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒකං කුසුම සම්ප්‍රතිං පූජයාමි මුනිං රස්ස සිරිපාද සරෝහේ blancos මාගේ ස්වාමියෝ අටවිසි බුදුරජාණන් වහන්සේලා රහසින්වත් පව් නොකළ සේක සියලු ලෝ ඇසියන්ගේ සේක සියලු කෙලෙසුන් වෙන් දුරු සේක බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණය මහා ආශ්චර්යමත්ය මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිටක් කළද බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාවට සමමින් ශාන්තයෝ පැවැත්මෙන් සංවරයෝ මොහදුරට ලහිරු වඩලක් මෝ කෙලෙස් ගින්නට මහා මේඝයක් මෝ මගේම බුදු පියාණන් මගේම බුදු මෑණියන්ෝ අටවිසි බුදුරජාණන් වහන්සේලාට काल पूजा करनी पूजा विवा स्वर्ग पेन पूजा करनी पूजा विवा मैं सेलु आहार पूजा පස පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා සසර දුකින් අත් මිදීම පතා පතවිසි බුදුරජාණන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා හොඳම කියවන්න කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්චයං කමනේ වන්දේ භූරි පඤ්ඤා සම්බුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ සිහිපත් කරන උතුම් වෙසක් පොසොන් පොල් දිනෙන් විසි කරගෙන සමස්ත ශ්‍රී ලංකා වාසී බෞද්ධ සදහවතුන් පසුගිය පොසොන් පොහොය දින දාන සීලාදී විවිධ පින්කම් මහත් ඉහළින් සිද්ධ කරා. ඔබ සෑම දිනමත් ඒ උතුම් පොසොන් පොහොයේ නිමිති කරගෙන මේ විහාරස්ථානයේ සිදු කරන සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා ඔබ ඊටාම ගෞරවයෙන් සකස් කරගත්ත මල් පහන් සොඳුම් ගිලන්පසේ වගේම සියලු ආහාර පූජාවන් අටවිස බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පූජා කරලා දැන් ගොඩාක් පින් සිද්ධ කරගත්තා අෂ්ටාංග සීලය සමාදන් වෙලා සිල්ලතුන් බවට පත් වුණා තුනුරුවන් විගුණ මෙහි කරලා භාවනාමය පුණ්‍ය ක්‍රියාවෙන් පැස් කරගත්තා අනුබුදු පිහිඳ මහරහතන් වහන්සේ අපිට එදා දායාද කළ ලෝකයේ ශ්‍රේෂ්ඨතම සංස්කෘතිය අදත් අපි අපේ දිවිහිමියෙන් ආරක්ෂා කරනවා ඒ සංස්කෘතික වත්පිළිවෙත් ඒ උතුම් සාර ධර්ම ඒ උතුම් බුද්ධ ධර්මය අනුව ගමන් කරන පිරිසක් හැටියට අපේ බුද්ධ ශ්‍රාවකයන් හැටියට අද දවසේ ඒ උතුම් පුණ්‍ය කර්මයන්ට සහභාගී වෙලා මේ සිද්ධ කළේ මහත් පින්කමක්. ඒ නිසා කල්පනා කරගන්න මේ වෙලාවේදී ලංකාවේ නොහිටියත් අපි හැමදෙනාම හදවතින් මේ මොහොතේ මෙහෙන්තලා පව්ව පාමුල අනුමුතු මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් සිල් සමාදන් වුණා කියලා අපි කල්පනා කරගන්න. මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ උදාර සේවාවන් සිහිපත් කරමින් අම්බස්තර චෛත්‍ය රාජානන් වහන්සේට මහින්දාගමනය සමග ඇති වුණ උතුම් සංස්කෘතිය දායාද හැටියට අපිට ලැබුණු මහමෙවුනා උයනේ වැඩ සිටින උතුම් ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ එවැගේම රුවන්වැලි සෑ චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළු කොට ඇති අටමස්ථාන සලොස්මස්ථාන උතුම් දලදා හාමුදුරු වැඩ ඉන්න සෙන් කඩ කරපුර දලදා මන්දිරයේ මේ හැම එකක්ම අපේ සිත් තුළට මේ විහම්මහතලා ගාගෙන ඒ හැම තැනකටම අපි දෑත නගලා දෑත ඔසවලා මේ සියලු පූජාවන් සිද්ධ කරා කියලා මේ වෙලාවෙන් සතුටටපත් වෙන්න ඒ සියලු උතුම් පූජාවලින් අපි රැස් කරගත්තා වූ අනන්ත කුසල ශක්තිය ලෝසසුන් සුරක් නැසියු දෙවියන්ට අනුමෝදන් වේවා දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණිය ඔබ හැම දිනාටම සැලසේවා. ඔබේ නමින් මිය පරලෝකීය ඥාති හිත මිත්‍රයන් දෙමාපියන් ගුරුවරුන් ආදී කොට ඇති සියලු ඥාතිනොත් මේ පින් අනුමෝදන්ව සසල දුකින් මිදෙත්වා. ඔබ සෑම දිනාටම මේ උදාන උතුම් ධර්මයේ අනුගමනය කරමින් මේ සිද්ධ කරන්නා වූ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා තුළින් රැස් කර ගන්නා වූ අනන්ත කුසල ශක්තිය ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ අපට දේශනා කර වදාළ ඒ උතුම් බුද්ධ ධර්මයේ අනන්ත ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. ඒ ධම්මග අනුගමනය කරන්නට ඔබ හැම දිනාටම ආයුරාෝග්‍ය සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. දරුවන්ටත් ආශිර්වාද වේවා. ඔබ සෑම දිනාටම උතුම් අමා මහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කරගන්න පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි අද දවසේ මෙතන සිට ඉදිරි සියලුම වැඩසටහන් භාවනා ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාවන් මෙහෙවන ලබන්නේ අපේ විහාරස්ථානයේ මේ දින වැඩම කරනලා ඉන්න පූජ්‍ය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ කටයුතු ආරම්භ කරන හැටියට ඉඩකඩ ටිකක් මද බව පෙනෙනවා අපහසු නම් අප ධාන්‍ය වන්දන කුරසටත් කෙනෙකුට එතන හිටියට විද්‍ය සංසද අතර කමක් නැහැ ඒ පැත්තට ටිකක් ඉඩ තියෙන හින්දා ශබ්ද විකාශනයට තියෙන නිසා ධර්ම දේශනාව අහන්න පුළුවන් ඒ වගේම අදහවස් වර්ගයේ සිදු කරන කටයුතු පිළිබඳව මේ වෙලාවේ සිහිපත් කරන්න කැමැති සුපුරුදු පරිදි වෙසක් පොහොය දිනවල ප්‍රදර්ශනය කළ ඒ වෙසක් පහන් කූඩුව අද ප්‍රදර්ශනය කරනවා අදත් හෙටත් දවස් දෙකේ ඒ වගේම සිංහල භාෂා පාසලේ දරුදරියන් ඉදිරිපත් කරන පොසොන් බැතිගේ සරණියන් සවස 7ට පමණ පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ බවත් සිහිපත් කරමින් ඔබ හැමදෙනාටම අද දවසේ මේ පොසොන් පොහොය නිමිත්තෙන් සිදු කරන සීල භාවනා වැඩසටහන් වලින් සාර්ථක ප්‍රතිඵලක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් උදෑසන ආගමික වතාවක් මෙතන නිම කරනවා. පුංචි දරුදරියන් අර වෙනදා ඔයගොල්ලන්ගේ ආගමික කටයුතු සිද්ධ කරන තැනට ගියාට කමක් නැහැ දැන්.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 සංඝ රත්නය මට ඇති උතුම්ම සරණයි කියන වචනය කටින් නොකියුවත් ක්‍රියාවෙන් සිද්ධ කරමින් තුනුරුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගෙන මේ ස්ථානට ආවේ අද දවසේදී අමාමයනි බුදුරජාණන් වහන්සේ අපිට වදාළ ප්‍රතිපත්ති ධර්මයේ ඇති වෙන්නට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ප්‍රණවම් මංචකේ ඉන්නකොට නොයෙක් අය නොයෙක් පූජා පවත්වනකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා ඒ අය ඒ අයට පින්කම් කරගන්නවා යම් කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙනවා නම් ඒ අය විතරයි මට කරන උපකාර කියලා මොකද මේ අනවරාග්ද සංසාරේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ අහිංසක බලාපොරොත්තුවක් තිබුණ පොසත් කාලේ ඉඳලා එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදත් මූලයේදී හතර පද ගාථාවක් අහ නිවන් දකින්න හේතු සම්පත් තිබුණත් තමන් වහන්සේගේ නිවීම මිදීම අතහැරිය පින්වතුනි මේ ලෝකයේ දුක දැකලා අනුකම්පාවෙන් පින්වතුනි අපිට නොතේරුණාට අපි විඳින දුක අපිට නොතේරුණාට අපි විඳින සසරේ ස්වභාවය ඒ මහෝත්තමන් වහන්සේ මේ සංසාරයේ කටුක බව භයානක බව දැකපු නිසාමයි උන්වන හදවතක් ඇතුව සතර අපාදී අනන්ත දුක් විඳින මේ සසරට අපේ මූණ බලලා තමන් ගිලවම් පතත් හැරලා පැමිණි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු තිබුණේ මේ ලෝකයාට නොපෙනෙන නොතේරෙන මේ දුක්ඛාගත සසර ස්වභාවය පෙන්නලා ඒ සසර ඇති කරගෙන හේතුව මොකක්ද කියලා අවබෝධ කරවලා මේ දුක්ඛාගත සසරේ දුක නිමා වෙන්නේ මෙන්න මෙතනයි කියලා පෙන්නලා මෙන්න මේ ඒ නිවීමට ඒ මිදීමට ඒ සැනසෙල්ලට යන මාවත මම පෙන්වන්නට ඕනේ කියන කරුණාව අදහසින් ඉතින් මොකද බුදුහාමුදුරුවෝ දැක්ක ලෝකයා කියන්නේ හදිට පළඟිටියෝ වගේ සැප ලබා ගන්නට ඕනේ කියන අදහසින් දුක නැති කරන්නට ඕනේ කියන අදහසින් දුකම විඳින්න දුකටම තණ්හා කරන පළඟිටියගේ දුක හේතු සහිතයි බුදුහාමුදුරුවෝ දැක්ක සසරදී අපි හැම කෙනෙක්මත් ඒ වගේ කියලා. ඉතින් එබඳු පළඟටි ජීවිතෙන් අපිව මුදවලා සංසාර මොක්ෂයක් ලබා දෙන්න ඕනි කියන අදහසෙන් පැමිණි බුදුරජාණන් වහන්සේගේ අදහස උනේ ටික ටික හරිනේ ධර්ම මාර්ගයේ ලෝකය යවන්න. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කළ යම් කෙනෙක් ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙනවා නම් ඒ අය මත කරන උපකාරය කරන අය කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කිරී අපි ගොඩාක් ආදරේ නම් ධර්මයට මහා සංඝරත්නයට ආදරේ නම් ගරු කරනවා නම් ඒ හැලම ආදරේ ගෞරවය තමයි අද දවසේ පුළුවන් තරම් අපි අපේ කය වචන දෙක සංවර කරගෙන හිත සංවර කරගෙන ඒ භාගතුන් වහන්සේ අපේ සැනසෙල්ල පිණින් අපට දේශනා කළ ඒ ධර්මයේ තුල හැසිරෙන්නට හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම කළොත් පින්වතුනි අපේ ජීවිතයට සැනසෙල්ලක් රැකවරණයක් ලැබෙනවා වගේම අපි කලන ධර්මයකුත් ඉෂ්ට කළා කුතුපාකාර ගුණයකුත් සැලකුවා වෙනවා. මොකද බුදුහාමුදුරන්ගේ අදහස තිබුණේ බලාපොරොත්තු තිබුණේ එක්කෙනා එක්කෙනා හරි සසරෙන් එතර කරවන්නට අමාමයිනි බුදු පියාණන් වහන්සේ කරනෝ පෑවත් භාග්‍යතුන් වහන්සේගේ කලන කමට කරන්නට පුළුවන් කලන උපකාරය පුතුපාකාරය ගුණය තමයි ධර්මයේ හැසිරෙන්නේ. ඒ නිසා තමන්ගේ සිත් තුළ එන නොයෙක් නොයෙක් අදහස් අදහස් ක්‍රියාත්මක කරන්නේ නැතුව පුළුවන් තරම් නිහඬ අල්පේච්ඡ ජීවිතයක් අද දවසේ හදාගන්න. අනිත් අයව තමන්ගේ එක කතා බහට එකතු කරගන්න නැතුව බොහෝම ශ්‍රද්ධාවෙන් මෙතන ඉඳලා මේ පිළිවෙත් ටික පුරන්න කියන කාරණාවත් මම මතක් කරනවා. භාවනා ගැන මම කියලා දෙන්නම් කියලා දෙන්න කලින් ධර්මයෙන් ටිකක් වෙන්නොත් හොඳයි කියලා මතක් වුණා. මොකද බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන දේශනා කරපු ධර්මය අපිත් අහලා ඉගෙනගෙන ඒ අනුව හැසිරුණොත් තමයි අපි දුකින් මිදෙන්නේ. ඒ නිසා ඒ ධර්මය අපි අහන්නට ඕනේ. සීලය ගැන කියලා දෙන්නට ඕමනා කොටසකුත් තියෙයි. මම දවල් දානෙන් පස්සේ සීලය ගැන පුතක් විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. උදේවරුව හැමදිනාටම ටිකක් මනස ඒක නිසා ගැඹුරු ධර්මයක් හොඳයි කියලා හිතුණා උදේ කාලේදී. ඒ නිසා පින්වතුනි මේ ලෝකේ තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි පැවතුණු පවතින ඇත්තක් තියෙනවා. ඒ ඇත්තට තමයි යතහ භූත ඥානය කියලා කියන්නේ යතහ භූත ස්වභාවය කියලා කියන්නේ. යතහ භූත කියන්නේ යම්සේ වූද යම්සේ පවතීද එසේ වූ ඇත්තක් තියෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණ වෙලා අපි වගේම මේ ලෝකයේ තුල ඉපදිලා ලෝකෙ තුල හැතිලා වැඩිලා ලෝක කිසි කෙනෙකුට කරන්න බැරි දෙයක් කළා. ඒ තමයි පරෝපදේශ රහිතව කිසිම කෙනෙක්ගෙන් අහන්න නැතුව ලෝකයේ නැමැති අවිද්‍යාවේ විචුවටේ බිඳගෙන මේ ලෝකයේ පවතින ඇත්ත ඇති හැටි තනියම අවබෝධ කළා. මොකද බුදුරජාණන් වහන්සේගේ හරි සූක්ෂම සිද්ධියක් තියෙන සූත්‍රවල හැදෙනවා බුදුරජාණන් වහන්සේට නිකම්ම මේම ආවේ නැහැ. ඒ නුවණේ දක්ෂකම බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලාම පෙන්නේ දැක්කේ පටන් ගත්තේ අපි හැමදෙනාම ඉන්න තැන. අනේ මේ ලෝකය ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා, දුක් විඳිනවා, අඬනවා, විලාප දෙනවා, කෑ ගහනවා. දුකේදී අඬනවා විලාප දෙනවා මිසක නමුත් ලෝකයේ දුකින් එතර වෙන ධර්මතාවයක් පෙනෙන්නේ නැහැ. අනේ කවදානම් මේ ලෝකයේ දුක නැති වේද කියලා මහා කරුණාවෙන් යුක්ත වූ කරුණාපර යෝනිසෝ මනසිකාරයක් උපන්න කියන බෝසතනාථට බෝධිත්‍රි මුලදී. එදා හිත සමාධි කළා මේ මොහොතදී කවදානම් මේ ලෝකයේ දුකෙන් මිදෙයිද කවදානම් ලෝකයේ මේ දුකේ කෙලවරක් වෙන්නේද කියලා යෝනිසෝ මනසිකාරයක් උපන්නාම එහෙමම භාග්‍යතුන් වහන්සේ නුවණ අනිත් පැත්තට හැරුණා ඇත්තටම මේ දුක ඇති උනේ කොහොමද ලෝකයට? ඇත්තටම දුක ඇති උනේ කොහොමද කියලා අර අදහසත් එක්කම යෝනසෝමනසිකාරය අනිත් පැත්තට හැරෙන භාග්‍යතුන් වහන්සේගේ ඒක හොඳට දීපිනිකා සූත්‍රවල පෙන්නනවා. ඇත්තටම මේ ලෝකයේ දුක ඇති වෙන්නේ කුමක් නිසාද? ඇත්තටම ඉපදීම නිසා නේද මේ හැම දුකක්ම ඇති වෙන්නේ. ඉපදීම කියන එක මොකක් නිසාද? භවයේ නිසා කියලා මේ විදිහට අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් පටිච්චසම්පාද ධර්මයේ අවිද්‍යාව කියන තැනට ඇවිල්ලා ලෝකයට දුක කියන එක ඇති වෙන්නේ මෙන්න මේ නිසා නේද කියලා උත්තරයක් ආවා. හොඳට දකින්න ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපාය කියලා ලෝකයේ දුක් කියන තැනින් දැක්ක පටන් ගත්ත භාග්‍යතුන් වහන්සේ මැදින් නතර කරන්න බැරුව මැදින් වෙන් කරන්න බැරුව අනුක්‍රමයෙන් එකින් එක එකින් එක <coughs> හරියට දන්වලක් එක පුරුකක් තව පුරුකකට තව පුරුකක් තව පුරුකකට සම්බන්ධ වෙලා තියෙනවා වගේ එක කැලලක් තිබුණාට දන්වලක් කියන්නේ නෑනේ දන්වලක් වෙන්න නම් පුරු ගොඩක් පුරුවලක් වෙන්න නම් එතකොට ඒක එකකට එකක් වෙන් කරන්න බෑ දැඳිලා තියෙන්නේ දන්වැලේ උඩ කෙරවලයි අනිත් කෙරවලයි කෙරවල් දෙක අල්ලගත්තාම මැද ටිකට සම්බන්ධතාවය තියෙන්නේ ඉබේමයි. ඒ වගේ පටිච්ච සම්පාදේ ජරා මරණ දුක කියන මෙහා කෙරවල ගත්තාම එහා කෙරවල දන්වැලේ අවිද්‍යාව වගේ මේ දෙපැත්තෙන් ගත්තාම අතරවැද ධර්මතා ටික පූර්ණේ විරල තියෙන්නේ ඉබේමයි. එතකොට එකින් එකට එකින් එකට දැක්කා දුක කියන එක අවිද්‍යාවේ හැපිලා නැහැ. දුක කියන එක සංඛාරේ නැහැ. දුක කියන එක හැපිලා තියෙන ජාතිය කියන ධර්මතාවයක. ජාතිය කියන එක අවිද්‍යාවෙන් හැපිලා නැහැ. ජාතිය කියන එක හැපිලා තියෙන්නේ භවයේක. භවයේ උපාදානයක උපාදානයේ තණ්හාවක කියලා අවිද්‍යාව කියන තැන ගත්තාම ප්‍රභවයේ හැටියට දැක්කා. හරියට කුඹුරක පළවෙනි ලියද්ද පිරෙන්නේ ඒකෙන් උතුරලා දෙවෙනි ලියද්ද පිරෙනවා වගේ ඒක පිරලා තුන්වෙනි ලියද්ද පිරෙනවා වගේ අවිද්‍යාව නැමැති ප්‍රභවයෙන් පටන් ගත්තාම අවිද්‍යාවෙන් කර්ම කියන ධර්මතාවය හැදිලා කර්මෙන් ප්‍රතිසන්දි විඥානය හැදිලා නාම රූප වල ආයතන හැදිලා දුක කියන තැන දක්වාම ගලාගෙන ගිය බව බුදුරජාන් වහන්සේ දැක්කා. ඒක මෙහා මොකෝ තොලවන්නවත් බෑ නතර කරන්නවත් බෑ. ඊට පස්සේ අවිද්‍යාව කියන ධර්මතාවයේ විතරයි ජීවිතයකට කෙනෙකුට ඕනේ. අපේ තේරුම් ගමු හොඳට බලන්න හේතුඵල ධමයක් පටිච්ච සමුප්පන්න බවක් තියෙන්නේ. අපි පුද්ගල භාවයක් ප්‍රවැත්වුවට අපි පුද්ගල භාවයකින් හිතාගෙන හිටියට දැනගෙන හිටියට යථාර්ථයේ තියෙන පටිච්ච සම්පද ධර්මතාවයක්. අවිද්‍යාව නැමැති ධර්මතාවයේ ධර්මතාවයේ විසින් සංඛාර කියන එක හදවනවා. මෙයා ඉන්නවා කියලා කියන්නේ මෙයා ඉන්න ඉමස්මින් සති දන් හොති ඉමස්ස උපාදා ඉමං උපජ්ජති අවිද්‍යාව නැමැති මේ ධර්මතාවය ඇතිකල් සංඛාර නැමැති ධර්මතාවය වේ අවිද්‍යාව නැමැති ධර්මතාවය හට ගැනීමෙන් සංඛාර නැමැති ධර්මතාවය වෙනවා කියන සිද්ධියක් තියෙනවා. ඔක තව ඇතුලේ තව තියෙන ගුණාවක් පටිසම්පාද ධර්ම ගුණාවක් ගැඹුරු. අවිද්‍යාව නිසා සංඛාරය ඇතිවෙනවා කියලා කිව්වහම අවිද්‍යාව නිසා සංඛාරය ඇති වෙන්නේ කොහොම කොහොමද කියලා තව විස්තර ගොඩක් තියෙනවා. නමුත් මොන විදිහේ සංඛාරයක් ඇති වුණත් ඇති වෙනවා නම් වෙන්නේ අවිද්‍යාව නිසාමයි කියන මූලික ධර්මතාවයක් තියෙනවා. සංඛාරය කියන පුද්ගලයෙක් සත්‍යයක් නෙවෙයි අනාත්මයි සංඛාරය කියන ධර්මතාවය නිසා සංඛාරය කියන ධර්මතාවය නිසා විඥානය නිමිති ධර්මතාවය හටවනවා කියලා අනුක්‍රමයෙන් ගිහිල්ලා ජරා මරණ දක්වා ජීවිතය හැදිලා පවතිනවා අවශ්‍ය වෙන්නේ අවිද්‍යාව කියන ධර්මතාවය විතරයි ඒ හිඳයි අපි මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ නැත්තේ අවිද්‍යාව කියන තැන අපේ ලේල නැති හින්දා. ඊට පස්සේ ප්‍රතිලෝමව බුදුරජාන් වහන්සේ දක්වනලෝම දුකේ ඉඳලා අවිද්‍යාව තන දක්වා බලලා ආපහු ප්‍රතිලෝමව දක්වා අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මේ විදිහට ජරා මරණ දුක දැක්කා. පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝමෝ ප්‍රතිලෝමෝ මෙනෙහි කරන භාග්‍යතුන් වහන්සේට දුක්ඛ දුක්ඛ සමුදය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය සත්‍ය දෙක මනාව අවබෝධ වුණා. මේ ලෝකය ඉපදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, අනේ මේ ලෝකය දුක් වෙනවා. මේ ලෝකයේ දුක කවද්ද නැති වෙන්නේ, කවුදෙන්ද නැති වෙන්නේ කියලා යම් නෝනක් ඉදරනවා නම් ඒ දුක කියන තැන ඒ දුක ඇති වෙන්න තියෙන හේතු ටික තමයි තථාගතයන් වහන්සේට දුක්ඛ සමුදය තමයි පටිච්ච සම්පදායේ අනුලෝමෝ දැක්කේ. ඉපදීම දුකේ ඉඳලා ජාතිය භවය කියන තැන දක්වා අවිද්‍යාව දක්වා අවිද්‍යාවේ ඉඳලා ජරා මරණ ශෝක පරිද දුක් දුමන සුපායාස සම්භවಂತಿ කියනකොට දුක්ඛ දුක්ඛ සමුදය දෙක තථාගතයන් වහන්සේගේ සර්වතථා ඥාණයට හම්බ වුණා හසුනා පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මයන් කෙරෙහි ඇහැක් පහළ වුණා ඥානේ නුවණ පහළ වුණා කියලා මේ දෙන්න ඔතනින් දුක්ඛයි දුක්ඛ සමුදයයි දෙක බුදුරජාණන් වහන්සේට පෙනුණා ඒද බුදුරජාණන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි දුක කියන ධර්මතාවයේ ඇති වෙන සිද්ධිය අවබෝධ වුණා මිසක බුදුහාමුදුරගේ ධහමක් නෙවෙයි. ලෝකේ පින්වත්තුන්ගේ අපේ තියෙන දුක තරක් නෙමෙයි. අවුරුදු අතීතයේදී යම්තා කෙනෙක් දුකක් කියලා යමක් වින්දානම් ඒ දුක ඇති වුණ හේතුව ඔහොමම තමයි. අනාගතයේට කවදාම හරි එක කල්ප කෝටි කියලා එකක් නැහැ. සත්‍ය කියන්නේ ඒක. කවදාම හරි කෙනෙකුට දුක කියලා යමක් වෙයි නම් ලෝකේ. ලෝකෙ තුල ඒ දුක තියෙන්නේ මෙහෙමයි. දැන් පච්චුප්පන්න වර්තමානයේ දුක කියලා යමක් තියෙනවා. එතකොට ඒකට පක්ෂි පන්ති දේ සත්ත්ව කුල ආගම් දිව්‍ය බ්‍රහ්ම මොකුත් කතා නැහැ. දුක කියන ධර්මතාවයක් තියෙනවා. දුක කියන එක ඇති වෙන්නේ මෙහෙමයි කියන ඥානයේ සත්‍යත්‍ය ඥානයක් අනුමානෙට උපන්න සත්‍යත්‍ය ඥානයක් උපන්න තථාගතයන් වහන්සේට මේ පටිච්ච සම්පදාය ආරම්භය අතීතයේදීත් අවිද්‍යාව නිසාම සංඛාර වුණා නේද කියලා සමුදේටයි නිරෝධයටයි මේ විදිහට අනවර්තමානයත් අනාගතයටත් මේ විදිහට පටිච්ච සම්පදාය ආරම්භය නෝනක් පළ වුණා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේට යෝනිසෝ මනස්කාරය අපෝ අනිත් පැත්තට හැරුණා මේ ලෝකයාගේ දුක එහෙනම් නැති වෙන්නේ කුමක් නිසාද? ඉපදීම කියන එක නැති වුණු දුක නැති වෙනව නේද? ජාති කියන එක නැති වෙන්න භවය නැති වෙන්නට උනේ භවය නැති වෙන්නට උපාදානය නැති වෙන්නට ඕන කියලා අනුක්‍රමයෙන් අවිද්‍යාව කියන ධර්මතාවය නැති වෙන්නේ අවිද්‍යාව කියන ධර්මතාවය නැති වුණොත් සංඛාරය නැති වෙනවා සංඛාරය නැති වෙනකොට විඥාන නාම රූප නැති වෙනවා ජාතිය නැහැ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා නිරුද්ධಂತಿ කියලා නිරෝධය අරබය අනුලෝමෝ ප්‍රතිලෝමෝ මෙනෙහි කරන නුවණ සරත්තා ඥානයට පහළ වුණා. මුලින් චෝටි තන යහනම් වුනේ දහම් ප්‍රභවයක් ගඟක් වගේ සරත් ඒ තාම සරත්තා ඥානෙ ලැබිලා නැහැ. සර්වඥානෙ උපදින වටපිටාවට ප්‍රතිසම්පාදනය හැරෙන හැටි ධර්මයෙන් පෙන්වනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට නුවණට නුවණක් ඇති වුණා. මේ දුක කියන ධර්මතාවය නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා සංවලේ මේ පුරුකන තියෙන්නේ මේ පුරුක නැහැ මේ පුරුකන තියෙන්නේ මේ පුරුක නැහැ වගේ පළවෙනි පුරුක නැති වුණොත් ඊගාවට ධම්වල කියලා කතාවක් නැහැ. ධම්වලක් නැහැ. එකක් තිබුණොත් දෙක එකතු වෙන්නේ. පළවෙනි එක නැත්තම් ආරම්භ නැත්තම් අවිද්‍යාව නැහැ කියලා දැකලා ජරා මරණ නැතිකමට කිව්වා අජර අමර කියලා. අජර කියන්නේ ජරා නැහැ. අමර කියලා කියන්නේ අමර නැහැ. අමර මරණ නැහැ. අජරාමර ජරා මරණ නැති තැන ඉඳලා අවිද්‍යා නිරෝධයට මනස අරගෙන ආවා. අවිද්‍යාව නැති තැන ඉඳලා ජරා මරණ නිරෝධයට ධර්මතාවය දැක්කා. නිරෝධේ අනුලෝම ප්‍රති ප්‍රතිලෝමව මෙනෙහි කරනකොට භාගතුන් වහන්සේට මේ නිරෝධයයි නේද කියන නුවණ ආවා. ඇති වුණා. දුක දැක්ක අවිද්‍යාවෙන් පටන් ගන්න දුක්ඛ සමුදය දැක්ක අවිද්‍යාව නිරුද්ධ වෙනකොට අර දුක නිරුද්ධ වෙනකොට දුක්ඛ නිරෝධී ඥානය ඇති වෙනවා ඇති වෙලා ඒ ඇති වෙනත් එක්කම තමයි සත්‍යත්‍ය ඥානයක් පටිච්ච සම්පාදේ නුවණාව අතීතයේදීත් අවිද්‍යාව නිසාමයි සංඛාර ඇති උනේ අවිද්‍යාව නැතිවීමෙන්ම සංස්කාර නැති වෙන්නේ අනාගතයටත් අවිද්‍යාව නිසාමයි සංස්කාර ඇති වෙන්නේ අවිද්‍යාව නැතිවීමෙන්මයි සංස්කාර නැති වෙන්නේ කොහොමද තැනක් ආයෙ වෙන්න තණ්හාව නැති කරනවා කර්ම නැති කරනවා කියන බෑ මේ සත්‍යත්‍ය ඥාණයෙන් පෙන්නවා හොද්දට මෙතනයි තැන කියන එක වර්තමානයේදී අවිද්‍යාව නිසාමයි සංස්කාර වෙන්නේ සංස්කාර නිසාමයි මේ අවිද්‍යාව නැතිවීමෙන්මයි සංස්කාර නැති වෙන්නේ කියන සත්‍යත්‍ය ඥාණයක් පෙන්වනවා මොකද අපි ගොඩාක් වෙන කවිද්‍ය සංඛාර අතීතයි කියන තැනකින් දාලා දැන් වර්තමාන තණ්හාව කියන තැනකින් විතරක් නැති කරන්න උත්සාහවත් වෙන බවක් වෙනවා. නමුත් මේ පටිච්චසමුප්පාද සිද්ධිය හොඳට බලන්න. එතකොට එක කාරණාවක් කරගෙන මොනවා හයයි. අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා කියලා අතීතයෙන් අවිද්‍යාව නැති සංස්කාර නැති වෙනවා කියලා අතීතයන්ව ගිය ධර්මතා දෙකයි අනාගත දෙකයි වර්තමාන මොනවා දෙකයි අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියලා දන්නා නුවණක් තියෙනවනේ හේත ප්‍රතිසම්පන්නයි නේද? හේත ප්‍රත්‍යයෙන් උපන්න දෙයක් නේද කියන හත්වෙනිය වань. මේ වගේ පටිච්ච සමුප්පාද අංග 11ට හත ගානේ සත්‍යත්‍ය ඥානයක් උපන්න තථාගතයන් වහන්සේට. අවිද්‍යා සංකාර විඥාන නාම රූප තලක් කියලා තියෙන්නේ නේද? සත්‍යත්‍ය ඥානයක් උපන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දැක්කා උත්තරයක් ආවා අවිද්‍යාව තිබුණු දුක එනවා නතර කරන්න බෑ කියලා උත්තරයක් ආවනේ අවිද්‍යාව නැති වුණු දුක නිරුද්ධ වෙනවා ඒකත් නතර කරන්න බෑ කියලා දැක්කා අවිද්‍යාව නැතිකමත කියන විද්‍යාව කියලා විද්‍යාව නැතිකමට කියනවා අවිද්‍යාව කියලා. එක දෙයකින් එක වචනකින් බොහෝ විටක අපි දෙපැත්තක් හඳුන්වනවා. දැන් මේ වෙලාවේ හොඳට ආලෝකමත් කියලා කියනකොට ඒකේ කියනවා දැන් අඳුර නැහැ කියන වචනේ තියෙනවා. ඒක කියන්න ඕනේ තියෙනවා ආලෝකයි කියලා කිව්ව අඳුර නැහැ කියලා කිව්වා. අනේ හරිම කරුවලයිනේ කියනකොට කියනවා අඳුරයි කියනකොට කියන එකේ ආලෝකේ නැහැ කියලා. මේ ආලෝකය හඳුන්වන්න පුළුවන් මට නම් දෙයකින්. ආලෝකමත් කියන කෙනුත් හඳුනන්න පුළුවන් අඳුරක් නැහැ කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේ අවිද්‍යාව කියන එක අඳුර වගේ කියලා හිතන්නකෝ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කිය අඳුර තියෙනකොට අඳුර කියලා කිව්වා. අඳුර තියෙනකොට එතන නැහැ කියන එක කියනවා මොකද්ද? ආලෝකේ අඳුර තියෙන තැනක ආලෝකේ නැහැ. අවිද්‍යාව තියෙනවා කියලා කිව්වේ විද්‍යාව නැහැ කියලා කිව්වා කියන එක කියනවා. අඳුර නැහැ කියලා කිව්වහම එතන කිව්වා මොකද්ද? අඳුර නැහැ කියන වචන කිව්වා ආලෝකේ තියෙනවා. අවිද්‍යා නිරෝධෝ කියන වචනෙන් අවිද්‍යාව නැති කල්හි කියනකොට කිව්වා එතන විද්‍යාව උපන්නා කියන එකෙන්. අඳුර නැහැ කියනකොට විද්‍යාව උපන්නා කියන එකෙන් කියනවා. එතකොට ඒකයි ධර්ම පෙන්න සම්මා දිට්ඨි සා විඥා විඥා උපදවා විඥා නිරෝධ. සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාව. විද්‍යාව උපන් කරන්නේ විද්‍යාව නිරුද්ධ වෙනවා. මේ පටිච්ච සම්පදාය අවශ්‍ය හැමදාම මෙනෙහි කර කර ඉන්න එකක් නෙමෙයි පටිච්ච සම්පදාය උත්තරයක් ගන්න මේකේ. අනුලෝම ප්‍රතිලෝම පටිච්ච සම්පදාය මෙහෙම මෙනෙහි කළා උත්තරයකට ආවා අවිද්‍යාව කියන එක ඉතුරු වුණොත් ජරා මරණ දුක කියන එක මිදින්න බෑ මේ චක්‍රේ ගොඩ යන්න බෑ විද්‍යාව කියන එක උපන්න දුක නැති කරන්න කියලා මේව අයින් කරන්න කියලා වෙහෙසෙන්නවත් ඕනේ විද්‍යාව විසින් එක කරයි ඔකලන්ට තියෙන්නේ ධර්මයේ හැසිරෙන්න විද්‍යාව හොයාගෙන විද්‍යාවෙන් ජීවත් විද්‍යාව විසින් ජීවිතයේ දුකයි කරන්නේ ඒක යහතයි කියවඩක්. අපි දුකයින් කරගන්න හැදුවොත් ඒක පුද්ගල භාවය තියෙන්නේ. අපි අසුචින් අසුචි හොදන්න හදනවා වගේ වැඩ කරන්න ගන්නේ. අපි දුකයින් කරන්න හදන. කිසි වෙලාවක දුක නැති කරන්න යන්න එපා. අපිට තියෙන්නේ ධර්මයේ රකින්න කෙනා ධර්මයේ රකින්න. ධර්මයේ රකින්න. විද්‍යාව කියන්නේ මොකද්ද කියලා හොල ඒ උත්තරය ගන්න බුදුහාමුදුරුවෝ මේක ඉගෙනලා දුන්නේ ඔයගලන්ට. ඔයගොල්ලෝ මේ ධර්මයේ හරියට ඉගෙනගෙන දුක ඇති කරපු හේතුව හොයලා ඒ හේතුව නැති වෙන තැන නැති වෙන හැටි කරගෙන ඒ ධර්මතාවයේ ධර්මතාවය විසින් එයා කළා. එතකොට සම්මාදිට්ඨිය නැත්තම් විද්‍යාව උපන් කලේ අවිද්‍යාව නැති වෙනවා කියලා උත්තරයක් ආවා. මේ පරිශ්‍රයෙන් උත්තර දෙකක් ආවා. අවිද්‍යාව තිබුණොත් දුක වෙනවා, විද්‍යාව තිබුණොත් දුක නැති වෙනවා. ඊට පස්සේ විද්‍යාව කියලා කිව්වේ සම්මාදිට්ඨිය කියන එකටයි මම අඳුරයි ආලෝකය කියන එක ඔප්පු කළේ. විද්‍යාව කියන විද්‍යාව අවිද්‍යාව නැති වෙනවා විද්‍යාව කියන එක තියෙන්න ඕනේ. විද්‍යාව කියන්නේ සම්මා දිට්ඨි. පටිච්චසමුප්පාදයේ ඔය උත්තර ගලවපු නිසා බුදුරජාණන් වහන්සේට මාර්ගය කියන එක මතුණා. දුක දැකලා දුක්ඛ සමුදය දැකලා නිරෝධයට ගවේෂණය කරනකොට එහෙනම් මාර්ගය කියන එක මතුණා එහෙනම් විද්‍යාව තමයි යෝනේ දුක නැති කරන සම්මා දිට්ඨිය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදයේ ප්‍රතිපදාවේ පළවෙනි අංගය මත වුණා තථාගතයන් වහන්සේට මොකද්ද? සම්මාදිට්ඨි. ඇත්ත ඇති හැටි එහෙනම් දැක්ක යුතුයි කියන නුවණ ආවා. මේ උත්තරය ආවේ සම්මාදිට්ඨිය ආවේ නිකන් නෙමෙයි. දුක්ඛ ඥාන, දුක්ඛ සංදේයන, දුක්ඛ නිරෝධ ඥාන දකිනකොටයි මේක ඒ දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඒකයි චතුරාර්ය සත්‍යය පටිච්චසමුප්පාදයේ ධර්මතා දෙක තුනක් එහෙම නෙමෙයි. පටිච්ච සම්පදාය මෙනෙහි කරනකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ප්‍රතිසම්පාදේ අවබෝධය. එතකොට ඔන්න එහෙනම් සම්මා දිට්ඨිය කියන නුවණක් ඇති වුණා. සම්මා දිට්ඨිය. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ධම්මා දිට්ඨිය කියන නිවැරදි දැකීම මොකේද? ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සම්දීති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සම්දීති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරණ සම්දීති සංඛාරණ අත්ංගමෝ ඉති විඥානං ඉති විඥාන සම්දීති විඥාන සම්දී අත්ංගමෝ සම්දී කියලා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතාව ටික ධර්මතාවයෙන් ඇතිවීම නැතිවීම බැලිය යුතුයි කියලා සම්මා දිට්ඨිය කියුවේ මොකද මේ පංච උපාදානස්කන්ධයත් එහි ඇතිවීමක් නැතිවීමක් දැක්ක යුතුයි කියන නෝනට අවවර්තමාන. පහු කාලෙදී පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බලබලා ඉන්න තථාගතයන් වහන්සේට සියලුම ආශ්‍රව ධර්ම ක්ෂය වුණා කීනා ජාති සිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණියන් නාතරං ඉත්තකාය පජානාති කියන ඥානය පහළුණා මගේ මහණෙනි මගේ චේතු විමුක්තිය අපෝප්‍ය වුණා කියලා පෙන්වනවා පටිච්ච සම්පදාය ඊට පස්සේ ගවේෂණය කරන්න ඕනේ නැහැ. උත්තරේ ගත්තට පස්සේ උත්තරේ ගන්න පටිච්ච සම්පදාය බැරි. උත්තරය ආවනේ සම්මාදිටිය ඇත්ත ඇහිතිය දැක්කෝ මොකද වෙන්නේ? දුක නැති වෙනවා. ඇත්ත ඇහිතිය නොදැක්කොත් දුක ඇති වෙනවා කියලා උත්තරේ ඇත්ත ඇහිතිය දැක්කා. දැක්ක යුතුයි කියන තැනට ස්කන්ධ වෙන්න පුළුවන් ධාතු වෙන්න පුළුවන් ආයතන වෙන්න පුළුවන් අපේ ජීවිතේ මේ ස්පර්ශ ආයතන හයට තව නමක් තමයි පංචපදම ස්කන්ධ කියලා කිව්වේ මෙන්න මේ ටිකේ ඇත්ත ඇහිටි දැක්ක යුතුයි කියන උත්තරය ආවා එතකොට ඊට පස්සේ උත්තරේ භාවිතා කළා ස්පර්ශ ආයතන හය ඇත්ත දකින එක විතරමයි කළේ ඒ ඇත්ත ඉගෙනගෙන ඇත්ත දකින්ද උපකාර වෙනස තාත්වා ගන්න වහන්සේ ආනාපාන සති කමතන උදව් කරගත්තා කලම තථාගතයන් වහන්සේගේ කම්මන්ත වාචිකෝ කම්මන්ත වාචා ආජීව කියන ධර්ම පිළිසුදුයි. කලම සීලයක පිළිපදලා හිටිය ආනාපාන සති කමතහන උදව් කරගත සමතේ තථාගතයන් වහන්සේට ස්කන්ධයන් විදියේ බලනකොට තරවත ඥානෙ පහළ වුණා. පහළ වෙලා ඇත්ත ඇති හැටි දැකලා ඒ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා ඇති කරගත්ත කෙලෙසේ සහ කෙලෙසේ නිසා ඇතිවෙච්ච දුක දුකට හේතුව තණ්හාවනේ දුක දුක ඇති උනේ කෙලෙසේ කෙලෙසේ ඇතිනේ ඇත්ත නොදන්නාකම ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා ඇතිවෙච්ච කෙලෙසියත් කෙලෙස් නිසා ඇතිවෙන දුකත් නැති කළ දුක දුකෙන් මිදලා දුකෙන් නිවිලා සිසිල් වෙච්ච මනසක් හදාගෙන හදාගෙන අනේ මේ දුක නිවෙන හේතුව ලෝකෙට කියලා දෙන්න ඕනේ කියලා ආරම්භ කළා. බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරන්ගේවත් අදහසක් නෙවෙයි බුදුහාමුදුරු ඉස්සෙල්ලා කළා ප්‍රායෝගික දුක නිවා ගත්තා. දුක මේ පරිශ්‍රණය තන්‍යම පරිශ්‍රණය කළා තනියම හොයාගෙන තමම අනන්ත දෙන්නට මේක වසද විසද දන්නේ තමන් හොයාගත්තදී ඉස්සෙල්ලා අනුභව කරලා බැලුවා නෑ මේක දැනසිල්ලක් යහපතක්මයි වෙන්නේ මේක හොඳයි අනිත් අයට දෙන්න කියන තැනකින් ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා කෙලෙස් හදාගෙන දුක විඳින ලෝකයක් තුල ඇත්ත ඇති හැටි දැකලා කෙලෙස් හදා මේ කෙලෙස් නැති කරන දුක නිරුද්ධ කරන හැටි බුදුජානක කියලා තියෙනවා. ඒකට තමයි අපි මේ සද්ධර්මය කියලා කියන්නේ ඔය ඇත්ත ඇතිහෙදි පටිච්චසමුපාදේ ඔය මානසිකාර්ය හරහායි මේ ඇත්තට එන නුවණ කියන්නේ. අද අපිට ඒක තේරෙන්නේ අපි ගාව කියන්නේ ගණනක් හතර හතපු ආදේශ කරපු ක්‍රමයේ වැඩි උත්තරේ හරිනම් තියනවා කොපි කරලා කියන එක නේ. දැන් ගණනේ උත්තරේ හරි. නමුත් ආදේශ කරන සූත්‍රේ වැරදි. නමුත් සූත්‍රේ හරිනම් උත්තරේ වැරදුනත් ලකුණු දෙන්න සුදුසුයි නේද? මොකද ඒ මෙයා පහුකාරය හැකි හදනවා. දැන් අපිට තියෙන්නේ ආදේශ කරපු සූත්‍රයේ වැරදි උත්තරයක් තියෙනවා. තණ්හාව නැති කරන්න ඕන, කිලස් නැති කරන්න ඕන කියලා. මේක තියෙන හොඳට හොර කෝපියක් තියෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේට මේ ටික ඇති උනේ නිකන් නෙමෙයි මේ ප්‍රතිපදාව මතුනේ මේ විදිහට සහේතුක ගවේෂණය කළා. සහේතුක ගවේෂණය කළා හරියට උත්තරය ආවා. ඇවිල්ලා ලෝකයට කියලා දුන්නා. ඔය පටිච්ච සම්පාද ධර්මය හරහා මේ උත්තරයට අරගෙන ඒක සම්මා දිට්ඨි ඇත්ත ඇති ඇති දකින්න හැටි බුදුහාමුදුරුවම හොයාගත්ත. එහෙනම් මෙහෙමයි එහෙම බලන එකට බලන්න ඕනේ. ඔහොම නෙමෙයි අවිද්‍යාව කියන්නේ මෙහෙම දැක්කොත් විද්‍යාව කියන්නේ මෙහෙම දැක්කොත් කියලා බුදුරජාණන් වහන්සේගේ නෝනෙම තියෙනවා ඒක. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වුවාම ඔය පෙන්වපු ධර්මතා අපි බණ අහලා මෙහෙම අහලා ඉගෙන ගන්න නැතුව ඕගොල්ලෝ භාවනා කරනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ඕගොල්ලන්ට පසේ බුදු හොබු සම්මා සම්බුදු කියන්න වෙනවා කෙනෙක් සීලයක පිළිලා සමතකමටහනක් වඩනකොට ওই චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් අහන්න නැතුව ඔයගලන්ට කියන්නේ පච්චේක බුද්ධෝ සම්මා සම්පත කරනවා කිසි කෙනෙකුට එහෙම බෑ කියලා කියන්නේ යතුරු තියෙන භාගතුන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට මේ ඔක්කොම යෝනිසමනස්කාරය ඇවිල්ලා මේ ධර්මතාවය හම්බුනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වර්තමාන සම්මා දිට්ඨිය කියන එක පෙන්වනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ බුදුහාමුදුරන්ගේ ඇත්තක් කියලා නෙමෙයි. ලෝකෙ තිබුණ ඇත්ත දෙක්කේ බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨිය විස්තර කරනවා. දැන් පින්වත්තුන්ලට බුදුහාමුදුරගේ පණිවිඩය කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන්න ඕනේ. එතකොට ඊට පස්සේ ඕගලන්ට භවනා කියන කාරණා තියෙනවා. කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය කියන ටිකෙන් ඕගලන්ට ලැබෙනවා සුත්තමේ ප්‍රඥාව කියලා කියන්නේ. සුත්තමේ ප්‍රඥාව. සත්‍ය ඥානය ලැබෙන්න ඕනේ. ඊට පස්සේ තමයි චින්තාමය ප්‍රඥාව ඕගලන්ට එන්නේ. චින්තාන ප්‍රඥාවෙන් හිතන්න. මම දැන් පොඩ්ඩක් විස්තර කරන්න අපිට දැන් භාග්‍යතුන් වහන්සේගේ පරිශ්‍රණය ඔස්සේ ගිහලා උත්තර දෙකක් හම්බුණානේ. මොකද්ද? අවිද්‍යාව කියන ධර්මතාවයේ අතරයි අවශ්‍ය ජීවිතේ නතරලා තියෙන දුකෙන්. විද්‍යාව කියන ධර්මතාවයේ විතරයි අවශ්‍ය ජීවිතේ නතරලා තියෙන නිවන. අජරාමර භවය. අවිද්‍යාව දුකට තව නමක් සසරට තව නමක් විද්‍යාව නිවනට තව නමක් නිවනට තව නමක් විමුක්තියට තව නමක් කියලා උත්තරයක් ලැබුණා එහෙනම් විද්‍යාව සහ විද්‍යාව කියන ධර්මතා දෙක විද්‍යාව සහ අවිද්‍යාව කියන ධර්මතා දෙක මත සසර සහ නිවන දුක සහ දුකෙන් මිදීම තීරණය වෙලා තියෙන කියන උත්තරය ආවා ඊට පස්සේ විද්‍යාව කියන එක සහ අවිද්‍යාව කියන එක මොකක්ද කියන එක අපේ ජීවිතෙන් අපි දැන් හොයාගන්න ඕනේ. මම ඒක විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ දැක්කේ උත්තරයවට පස්සේ එන මොකක් සම්මාදිට්ඨිය මෙහෙම ගලිය යුතුයි කියන උත්තරයක් ආවා. ඊට පස්සේ සම්මා දිට්ඨිය ඇති වුණාම එහෙනම් ඒ සඳහා මෙහෙමයි කරන්න ඕනේ කියන දැක්ම ඇති වුණාට පස්සේ මේ දෙකේම ගන්න තමයි එතකොට තමයි ප්‍රතිපදාව කියන එකක් පිමුතුන් තුනේ ගොඩනගන්නේ. ඒත් මෙහා අපි භවනා කළාට හරියන්නේ මොනවා හරිද? හරි යනවා. එතකොට නීවරණ ධර්ම දුරු වෙයි, කායික මානසික සැහැල්ලුව සැනසීම සංවරය ලැබෙයි. ඒබඳු ප්‍රතිඵල නැතුව නෙමෙයි. නමුත් අවශ්‍ය සසර දුකින් ඈතර වෙනවා කියන නෝන ලැබෙන්නේ නැහැ. අපි දැන් විද්‍යාව සහ අවිද්‍යාව කියන දෙක දෙක ඉගෙන ගන්නවා. ඒක ඉගෙන ගන්න ඉස්සෙල්ලා මට පෙන්වන්න වෙනවා පින්වතුන්ට විද්‍යාව සහ අවිද්‍යාව කියන ධර්මතා දෙක අපේ ජීවිතයේ තියෙන්නේ කොතනින්ද මොන වගේ තැනකින්ද මාරු කරගන්න පුළුවන් මේක. විද්‍යාව කියන එක බල උපදවාගෙන අවිද්‍යාවට ඉඩ නොතබන්න පුළුවන්. විද්‍යාව කියන එකට ඉඩ නැතුව අවිද්‍යාව කියන එකට හැරෙන්නේ මේ දෙමන් සංදී අපේ ජීවිතේ බෙදලා තියෙන කොතනින්ද කියලා දැනගත්තට පස්සේ ඕගොල්ලන්ට භාවනා කරන්න උත්තරේ හැම ජීවිතේ දැනගත්තාම එතකොටයි ඕගොල්ලෝ දන්නේ මෙන්න මෙතන මේ හරවන්න තියෙන මෙතන වැරදුනොත් හරියන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ භාවනාව කියලා ඉඳගෙන ඉන්න එකක් නෙමෙයි තියෙන්නේ. මුළු ජීවිතේම මොකද ඒක විස්තර කරන්න සමම කරනවා කියේ එදත් මම සිල්වල සතන් කිව්වා අපි කවුරුවත් හිතලා කෙලෙස් ඇති කරගත්ත අය නෑනේ නේද? දැන් සසර දුක් විඳින්න තියෙන කෙලෙස් ටික කියනවා ආශ්‍රව කියයි අවිද්‍යාව කියයි යෝග යෝග ග්‍රන්ථ නිවරණ උපාදාන කියයි. ඔය ඔක්කොම මහා කෙලෙස් ගොනුකුත් ඇතිවලා ජරා මරණ දුකත් විඳිනවා. අපි කවුද හිතල කැමැත්තෙන් මොන්න මම අවිද්‍යාව ඇති කරගන්නවා ඈ කියලා අවිද්‍යාව ඇති කරගත්තේ? මම තණ්හාව ඇති කරගන්නවා තණ්හාව මට ඕනේ උපාදානය ඕනේ මම සක්කාය දිට්ඨියමයි ඉන්නේ සක්කාය දිට්ඨිය මට ඕනේ කියලා ඇති කරගත්තත් නැහැ අපි කලේ ජීවත් වෙන එක විතරයි අපි ජීවත් වෙන විදිහට ඔක්කොම කෙලෙස් ඇති වුණා නම් ඇති වුණා නම් අපි ජීවත් වෙනවා කියලා කිව්වේ ඇස් දෙක වහගෙන පර්යන්ක බැඳගෙන සති නිමිති තියාගෙන ඉන්න එකද අපි ජීවත් වෙන එක දැන් අපි ජීවත් වෙනකොට කඩේ යනවා, දරුවෝ ඉස්කෝලේ අරගෙන යනවා, උයනවා, උදේම නැගිටිනවා, වැඩට යනවා, රෙදි හොදනවා, ගෙවල් දොරස් ඕනෙමයි අපි ජීවත් ජීවිතේ. එතකොට ඔය ටික විතරයි අපි කලේ රෙදි හේදුව, ගෙවල් දොරවල් අතපතු ගෑව, කඩේ ගියා, දරුමල්ලු ටික ඉස්කෝලේට බාර දුන්නා. ඕවා කලේ ඔය ටික කලේ. වැඩට ගිහිල්ලා ඒ කර්ම දෙදින් ටික කලේ. හැබැයි ඔය ටික කළා එනකොට අවසානයේදී මාසේ අන්තිමට වැටුපක් හම්බ වෙනවා වගේ ජීවිතය අන්තිමට වැටුපකුත් හම්බෙලා අපිට මොකද්ද දුක සහ නැවත දුක හදන හේතුව කියන දෑවැද්ද එකතු වෙලා අපිට අපි හැම කෙනෙක්ම ඔගොල්ලෝ දන්නේ ඔගොල්ලෝ මෙලව කියලා එකතු කරන හැම එකකින්ම පරලෝටත් එකතු වෙනවා ඔයගලන්ට හොඳට හෝ නරකට හෝ එකතු වෙනවා ඔයාලට වැඩි ඉතින් ටිකක් නරක පැත්තට තමයි නරක කියන්නේ මොකද ඒකට හේතුව මේ කෙලෙස් ඇතුලේ හින්දා ලෝකෙ තුල සැනසෙල්ලක් ලැබෙන්න පුළුවන් සතරට සාපේක්ෂව. එතකොට මෙන්න මේ විදිහට අපි ජීවත් වෙන ක්‍රමයට දුක එකතු වෙලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ජීවත් වෙන්න ක්‍රමයක් හොයලා දෙන්න මොකද්ද යම් ක්‍රමයකට ජීවත් වෙනකොට දුකක් නැති වෙලා දුකට දුක ඇති කරන හේතුවක් නැති වෙන විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ හොයාගත්ත විද්‍යාවක්. ඒක ඇස් දෙක වහගෙන ඉන්නකොට නෙමෙයි. එහෙනම් රෙදි හොදනකොට වළම්පෙන් ටික හොදනකොට දරුවා නාවනකොට ඉස්කෝලේට බාර දෙනකොට වාහන යනකොට හැම තැනකදීම ඔගොල්ලෝ වැඩ කළා අවසානයේදී මාස අන්තිමට ගාණක් ලැබෙනවා වගේ ජීවිතයේ අන්තිම වෙනකොට විමුක්තිය විමුක්තිය නුවණක් ලැබෙන විදිහේ ක්‍රමයක් වෙලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ කරුණාව. බුදුරජාණන් වහන්සේ මෙලෝ පරලෝ දෙකටම අනුග්‍රහ කරන ධර්ම දේශනා කළා මිසක මෙලෝ දුක් විඳලා පරලෝ සැප ලබන්න පරලෝ සැප විඳලා මෙලෝ දුක් විඳලා දේශනා කළාද? ඒ කියන්නේ ඔගොල්ලන්ගේ ජීවිත අවුල් කරගෙන කඩාගෙන බිඳගෙන දැනුම් අහගෙන රණ්ඩු කරගෙන අවුල් වෙලා බණ භාවනා කරන්න ගියොත් මෙලෝ ජීවිතය අසාර්ථකයි පළවලෝ නමුත් මේ ජීවිතයේ ඉතින් සමගියෙන් ඉන්න ඕනේ ඉතින් පිනුත් ඕනේ ඕ කියලා ගෙදර දොරවල කටයුතු කරගෙන හොඳට රැකරක්ෂා කරගෙන ඉන්න නමුත් පණ දහමකට වෙලාවක් නැහැ මෙලොව සාර්ථකයි පරලොව අසාර්ථකයි නමුත් බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි එකයි මෙතන තියෙන ඊගාව දක්ෂකම අපි කියමු ගොඩාක් දුප්පත් අහිංසක මම කාලේ ගියත් මේ ඒව අදාළ ටික හින්දා මම ඔක්කොම කියන්නේ අපිට අවශ්‍ය භාවනාව නෙමෙයි මේ ජීවිතේ හින්දා අපි මෙතනින් ගමොත් ඊගාව කොටසේදී හරි මේකේ උතුරු ටික කතා කරමු මොකද අපිට උනේ ඇත්තටම මොනවා හර්ධයක් මේ භාවනා කරන්න ඉස්සෙල්ලා කරන්න මොකද්ද කියන එක සහේතුක තෝරගෙන ජීවිතයට එකතු කරගන්න හින්දායි මේ මට විස්තර කළ කියන්නේ නැත්තම් මට කෙටියෙන් මේක කියලා ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. මට ඕන මොනවා හරි වචනයක් කියන්න නෙමෙයි. ඇත්තටම මේ ශාසනයෙන් අපිට මෙදෙන්න තියෙන අවස්ථාව වැඩක් ගනිමු කියන ටික උලුවට දී ගන්න ඕනේ. අපි කියමු දුක් සහගත මනසේ. මොකක් දුක්පත්. දැන් දරුවෝ ඉන්නවා කන්න නැහැ, පොන්න නැහැ. එයා එදාට එදාට කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ කියලා හිතන්න. දැන් එයා කුලී වැඩට එදා නොගිහින් බණ භාවනා කරන්න ගියෝ අපි අඳුරගෙන ඉන්න විදිහට ළමයි බඩගින්නේ gedara ප්‍රශ්න ගැටලු ගොඩායි ඒ කියන්නේ පරලෝසන සිල්ලට ගියොත් මෙලෝ දුක් විඳින්න වෙනවා හරි වැඩට ගියොත් ළමයිට කන්න බොන්නත් දෙන්න පුළුවන් හොයා ගන්න පුළුවන් නමුත් සිල් ගන්න භාවනා කරන්න බෑ මෙලෝදී වුණොත් පරලෝ අතහැරෙනවා කොහොමද අපි දන්නේ? නමුත් බුදුහාමුදුරුවෝ පැනෙවුවා ක්‍රමයක්. ජීවත් වෙනකොට දුක නිවෙන ක්‍රමයක්. වැඩට යන්න, වැඩට ගිහලා ධර්මලන්ට කන්නත් හොයන්න, කන්න හොයනකොට ඒකින් මෙයාට නිවන් දකින්න පුළුවන් ක්‍රමයක්. එයා ගෙදර ඇවිල්ලා හොයාගත්ත දෙයින් විල සපේන දරුවන්ට කන්න පුන දීලා ජීවිතේ ප්‍රශ්න ටිකක් නිවනවා. එයාගේ හිතත් නිවිලා දුකත් නිවිලා නිවෙනවා කියන ප්‍රතිපදාවක් ටික ටික වැටෙනවා. අන්න ඒ විදිහේ ජීවත් වෙන්න යම් විදිහකට ජීවත් වෙනකොට දුක කියන එක ජීවිතෙන් පලා යයි නම් සසර අනේක ජාති සංසාරේ නැවත උපදිලා දුක ඇති කරන හේතු ජීවිතෙන් අතහරවයි නම් ඒ විදිහට ජීවත් වෙන ක්‍රමයක් හොයලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ඒක විද්‍යාවක් ඒ ක්‍රමේ හොයාගන්න ඉගෙන ගන්න හරි පහසුයි සරලයි ඊට පස්සේ ඔයගලන්ට තියෙන ඇත්තටම භාවනාව කියලා හිර වෙන්න ඕනේ අපහසු නැහැ ජීවත් වෙන සරලව ජීවත් වෙන ක්‍රමයක් ඉගෙන ගන්න ඉගෙන ගත්තාම ඒ මුලින් ඒ ක්‍රමයට අපි දැන් වැරද්දකට ජීවත් වෙලා හුරු හින්දා වැරදි හුරුවට නිතර නිතර යන්න පුළුවන් භාවනාව කියන්නේ ඒ වැරදි විදිහට ජීවත් වෙන හුරුව වෙනුවට නිවැරදිව පෙන්වන හුරුවට ඉන්න ජීවත් වෙන්න උත්සාහවත් වෙන එක තමයි භවනා කරනවා කියන්නේ. නිවන් දකින්න උත්සාහවත් වෙනවා. ආර්ය ශ්‍රේණි මාර්ගයේ වඩනවා කියලා කියන්නේ. එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ අපිට පහළ වුණේ අනුකම්පාවෙන් සසර දුකෙන් මිදෙමින් ජීවත් වෙන ක්‍රමයක් හදාගන්න ඒක කොහොමද කරන්නේ කියලා බලමු. ඒක තමයි මම කිව්වේ අපේ ජීවිතේ මේ දෙවන් සංතිය. මේ විදිහට ජීවත් වෙනකොට ඔන්න දැන් දුක එනවා මේ විදිහට ජීවත් වෙනකොට දුක නැති වෙනවා කියලා වෙන දෙකක් තියෙනවා. ඒක දැන් අපේ ජීවිතෙන් අපි කතා කරමු. ඒක කතා කරන්න ඉස්සර වෙලා මට අහෝ කියන්න වෙන උපමාවක්. මොකද මම උපමාවක් කිව්වම ටිකක් ඔයගොල්ලන්ට තේරෙයි. මම එදත් මේක මතක් කළා. නමුත් ඒක තව ටිකක් සහේතුක ජීවිතෙන් කතා කළාම අපිට තේරෙනවා. මම කිව්වේ මේ ගස්ලබු ඇටයක් ගත්තොත් අපි ගස්ලබු ඇටයට කියන්න වෙනවා හේතුවක් කියලා බීජයක් කියලා. මේ ගස්ලබු ඇටේ හින්දා ගස්ලබු බීජ හින්දා එක පළවෙනි කෙරුවම ගස්ලබු ගහ කැරේ නේද? ගහක් ඇති. එතකොට ගහට කියනවා මොකද්ද? ඵලයක් කියලා. ගස් ලැබු ඇටේ නැමති හේතුයේ ඵලයක් තමයි ගස් ලැබු ගහ. ලෝකේ තමයි හේතුඵල ධමයක්. ගස් ලැබු ඇටේ නැමති හේතු නිසා ගහ නැමති ඵලයක් හැදෙනවා. ඵලය අපව හේතුවක් වෙනවා. ගහ නැමති ඵලය හේතුවක් වෙලා gedi හැදෙනවා. ඒ gediය තුල තමයි නැවත පැලවෙන ඇට තියෙන්නේ. ගහේ හැදෙන ගෙඩි තියෙනවනේ. දැන් ගෙඩි ගහනවට හේතු ඒ ඵලයක්. ඒ ඵලය ඇතුලේ ඒ ඵලයේද ඒ ගෙඩිද ගස්සපු ගෙඩියද දෝෂේ නෙමෙයි. ඒ ගස්සපු ගෙඩිය ඇතුලේ තමයි ඇට තියෙන්නේ බීජ. ඒ බීජ තමයි නැවත ගස්ලපු ගහක් මේ පෙර ගස්ලපු ඇටේට හැදුණු ගස්ලපු ගහ බිර යනකොට නැවත ගස්ලපු ගහක් මේ විදිහේ ගස්ලපු ගහක් හදන්න පුළුවන් බීජ තියෙන්නේ ඒ ගහේ හැදෙන ගෙඩිය තුල මේ ඇට ඇතුලේ එතකොට ඵලය ඇතුලේ තමයි හේතුව තියෙන්නේ ඒ ඇතුලින් ආයි ගස්ලපු ගහක් හදයි ගස්ලපු ඇටේට බෑ කවදාවත් ගස්ලපු ගෙඩි හදන්න ගහක් හදයි ආයෙත් ඒ ගහේ හැදෙන gediye ඇතුලේ ඇට තියෙනවා. ඌ කැටි ගස්ලබු ඇටේට හැදුණු ගස්ලබු ගහේ gedi හැදුනොත් මේ gediye තුල ඇට තියෙන්නේ. අපි gedi හැදෙන්නේ නැති විදිහට ප්‍රතිකරණයක් කළොත් ගස් ලැබු ඇටේට හැදුණු ගස් ලැබු ගහතියි මේ ගහේ ගෙඩි හැදෙන්නේ නැති විදිහට බෙහෙතක් විදලා හරි එන එන ගෙඩිය මල් කාලෙම කඩලා හරි එන එන ගෙඩිය කඩලා දාලා දැම්මොත් ඇට හදන්න නැතුව බේරෙන්න ඕන බේරන්න ඕන කියන තැනකින් ඕනේ නැහැ. ගෙඩි හැදෙන්න තියෙන වගේ බලාගත්තාම පුරාණ බීජ නිසා හටගත්ත ගහ දිරම යයි. මත්ති ගහක් හදන්න මේ ගහ ජීවත් වෙද්දිම මත්ති ගහක් හදන්න තියෙන්නේ හේතු ටික නැති කලේ අපි ගෙඩි හදන ගෙඩි හැදෙන හැදෙන්න තියෙන බෙහෙතක් විද්දා අපි. ගෙඩි හැදෙන්න තියෙන බෙහෙතක් විද්දා. කියන්නකෝ දැන් මේකේ ඵල නැහැ. ගෙඩි හැදෙන්නේ නැහැ, මල් ගෙඩි හැදෙන්නේ නැහැ. එතකොට පුරාණ හේතුවට හටගත්ත ගස් ලැබු ඇටයට හටගත්ත ගස් ලැබු ගහතියේ මේ ගස් ලැබු ගහේ ගෙඩි නැ කලමයි මෙයා પરම්පරාව ගෙනියක නතර කරේ දැන් නැවත ගස්ලබුක හදන්න තියෙන හේතුව නතර කරලා පුරාණ ටිකින් ජීවත් වෙන ගහ දැන් අවුරුදු 50ක් හරි 10ක් හරි 15ක් හරි 20ක් හරි තියෙන්නේ. ඒ කියාල් කාලේ හිතනකොට ඒකත් නැති වෙනවා මත්යේ ගස් හදන්න තිබුණු ටිකක් නැති වෙලා මේ පරම්පරාව ඉවරයි තේරුණාද ඒ වගේම සිද්ධියක් සහේතුකවම ඒ සිද්ධියමමයි යථාර්ථ ගොඩක් නැහැ අපේ ජීවිතයට ගස්ලඟු ඇටේ වගේ තමයි පෙර කර්ම විඥානය පෙර කුසල කුසල කර්ම බීජය කර්මසිත කර්ම විඥානය ගස්ලඟු ඇටේ වගේ කියලා හිතන්නකෝ ඒ ගස්ලඟු ඇටේ නිසා හැදිච්ච ගස්ලඟු ගහ වගේ තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන අපේ මේ ජීවිතය ගස්ලබු ඇටේ නිසා හැදිච්ච ගස්ලබු ගහ වගේ තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන අපේ ජීවිතේ. හැබැයි මේ ධර්මතා පහක් තිබුණාට ඒකේ ප්‍රධාන ලක්ෂණයක් තියෙන්නේ මොකද? ගස්ලබු ගහත් ඵලයක්. හොඳට මතක තබා ගන්න ගස්ලබු ගෙඩිත් ඵලයක්. ගහ හේතු කරගෙන ගහේ හටගන්න ගෙඩිත් ඵලයක්. ඇටේ නිසා හටගත්ත ඵලයකුත් තියෙයි, ගහ හේතුවෙන් හටගත්ත ඵලයකුත් තියෙයි. ඔගොල්ලෝ අහලා තිය පටිච්චසමුප්පාදේ අවිද්‍යාව මූලිකයි, තණ්හා මූලිකයි කියලා විස්තර කරන කෙරවල් තියෙනවනේ. ඒකේ ප්‍රවේදිනේ තියෙන්නේ. දන්නේ නැති වුණාට ඒ කියන්නේ ඇටෙනුත් හට ගන්න ඵලයක් තියෙනවා ගහනුත් හට ගන්න ඵලයක් තියෙනවා දෙකේ වෙනස්කම් තියෙනවා එතකොට ගස් ලැබු ඇටේට හටගත්ත ඵලයේ වගේ තමයි ගහ වගේ කර්ම විඥාණයට හටගත්ත ටික තමයි විඥානාවතු සලකන පස්ස වේදනා කියන ධර්මතාව. මේ ධර්මතා පහ පුරාණ කර්මයට හටගත්ත ටික ජීවිතේන්ද්‍රිය වෙලා ආධ්‍යාත්මික පැත්ත හදලා විඥානේ දැසගත්තට පස්සේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපය හදලා නාම රූප ටික නිසා ඇහැකන දිවනාසේ ශරීරය කියන ආයතන ටිකත් හැදිලා ආයතන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ නිසා වේදිනවා කියන ධර්මතාවයක් වේදනාව වෙනවා කියන ධර්මතාවය වෙනවා ඔය කස්සබ්බ ඇටේ නිසා හටගත්ත කහේ. ඒකේ ලක්ෂණය ඔයගලගේ ජීවිතයෙන් දකින්න ඒ විපාක ටිකට පුරාණ කර්මයට ගස්ලබු ගහට ආйти ටික තමයි කොතනද කියලා ඇහෙන් රූපයක් දකිනකොට ඇහෙන් මෙහෙම රූපයක් දකිනකොට සීමා නොකරන ලද මානසින් පෙනෙන බව. ඇහෙන් ඕගොල්ලෝ බලන එක නෙමෙයි මේ මම කියන්නේ. පෙනෙන බව කියනවනේ. ඇහෙන් මෙහෙම රූපයක් බලනකොට දැන් අපිට කිසිම දෙයකට හිත සීමා නොකොට, පෞද්ගලික නොකොට එක යායට මෙහෙම රූප දිහා බලන්න පුළුවන් නේද ඇහෙන්? බලන්න ඕගලන්ට මෙහෙම පොදු මනසකින් බලලා සීමා නොකරලද මනසකින් බලලා වස්තුවකට රාගය හෝ ද්වේෂය හෝ මෝහය හදා ගන්න පුළුවන්ද කියලා ඇලෙන්න හෝ ගැටෙන්න පුළුවන්ද කියලා බලන්න පොඩ්ඩක්. සීමා නොකරන ලද මනසකින් බලලා පුළුවන්ද යමක් දිහා ඇලෙන්න ගැටෙන්න. මේ ගස්වතු ගහට අයිති සීමාව කියන එක මතක තියාගන්න. කෙනෙක් ඔය පුරාණ කර්ම කියන්නේ බාහිරය නිසා ඇතුළට මේ අවිල්ල තියෙන්නේ. බාහිරය නිසා ඇතුළට අවිල්ල තියෙන්නේ. රූප පෙනෙනවා. පෙනෙන මට්ටම. තේරුණා නේද? දැන් ඔන්න දෙමන් සංදියේ බෙදෙන තැන ගස්ලපු ගහන්නේ. දැන් පුළුවන් මේ සීමා නොකරලද මනස තියෙන තැන මෙන්න මෙතෙන්ට තමයි අවිද්‍යාව කියන මේ සීමා නොකරලද මනස කියන තැන පවතින ඇත්ත ඇති හැටි නොදැක්කොත් ඉතුරු වෙන්නේ පවතින්නම අවිද්‍යාව. අවිද්‍යාව තිබුණු ශ්‍රමිකව ඕගොල්ලන්ගේ මනසේ ආශ්‍රව වෙනවා අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් ඉඩකඩම් කියන හැඟීම් ටික මනසේදී සීමා නොකරලද මනසේ තියෙන තැනක ඇත්ත ඇහිතිය නොදකිනකොට ඔන්න පරිසම්පාදේ පටන් ගන්නවා දැන් ජීවිතේ අවිද්‍යාව අවිද්‍යාව පත්‍ය කියලා සීමා නොකරලද මනස මේ ටිකේ සාම අනුසය තියෙනවා කියලා දකින්න සීමා නොකරන ලද මනස පිරිසුදුයි කියන එක නෙමෙයි මම කියන්නේ බේරෙන්න පුළුවන් කම තාම කෙලස් නැහැ කෙලස් අනුශය විතරයි තියෙන්නේ ගොඩ යන්න පුළුවන් කම තියෙන්නේ මේ දැන් සීමා නොකරන ලද මනස තේරෙනවද මම කියවුවා මේ ගසමු ගහ මෙතනින් තමයි අනිවාර්යෙන් ජීවිතේ බෙදෙන්න තියෙන්නේ දැන් අපිට මෙතන ඇත් කෙලෙසයකට තියෙන්නේ ඇත්ත ඇහිති නොදන්නාකම කියන ටික ඇත්ත ඇති ඇති නොදකින්නවා කියන කම. එහෙම නැතුව ඒ ස්කන්ධයන්ගේ කෙලෙසයක් තියෙනවා කියලාත් අමුසෙව තියෙනවා කියලාත් ගන්න බෑ. තේරුණාද? එතකොට සීමා නොකරන ලද මනස ඔන්න මේ ටිකේ ඇත්ත ඇති හැටි නොදකින්නකොට මොකද වෙන්නේ? ආශ්‍රවය දෙනවා. කියන්නේ පුරුදු පාරට හැරෙනවා පුරුදු පාරට. ඇත්ත නොදකිනකොටම මේ අරමුණු අරබිය ඉස්සෙල්ලා අපි බලපු හිතපු ගති ටික තියෙනවා දුවා පුතා අම්මා තාත්තා ගෙවල් දොරවල් ඉඩ කරගෙන ඔක්කොම ගති ටික වේගෙන් මනසේ යදෙනවා. ආශ්‍රව. නැත්තම් අවිද්‍යාවපච්ච සංකාර. සංකාරපච්ච විඥාන කියලා උකට තමයි අවුට්ගෝයින් සහ ඉන්කමින් කියලා කියන කතාව කියන්නේ. දැන් ඕගොල්ලෝ ඒ බඳු අදහසින් දරුවා කියන අදහස සිහි කළා ආයෙත් මේ ටික දිහා බලන්න ආයෙත් උපදින්නේ මේ ටිකම තමයි මේ දිහා බැලුවම ඕගලන්ට ධර්මයක්මයි පේන්නේ ඕගලන්ට ධර්මයක් දැකීම නිසා ඇතිවන සැප දුක්මයි ලැබෙන්නේ අන්තිමට දරුවා ලෙඩවීම මහලු වීම මැරීම විඳින දුක කියන තැනින් දුක් විඳින්න නිමිත්තක් හදලායි අතහැරෙන්නේ අවිද්‍යාවෙන් පටන් අර ජරා මරණ දක්වා හදලා මිසක නතර වෙන්නේ නැහැ කියලා අපි කිව්වා නේද? දුක කියන එක ජරා මරණ මේක අපි පෙර ජීවිතේ ජන් ජීවිතේ අනාගත ජීවිතේ කියලා අපි මෙහෙම කතා කරන තරම පරිසම්බද එක්ෂණිකව තියෙන. එක්ෂණික කියන්නේ ඇහැට හම් වෙන වෙලාවෙදි රැවටෙනකොට එක ස්කන්ධ ටිකක් ඊට පස්සේ හිතනකොට එක ස්කන්ධ ටිකක් ආපහු බලනකොට එක ස්කන්ධ ටිකක් මේ ජීවිතේම එක්ෂණිකව මේ තුන් කාලෙ යෙදිලා තියෙනවා. ත්‍රිපිටකයේ යෙදිලා තියෙන්නේ අපිට. අපි අර සම්පති වශයෙන් පරිසම්පදේ කතා කරලා ওই සිද්ධියම එක්ෂණිකව ඒ කියන්නේ ස්කන්ධ කීපයකින්ම එකතු කරලා අපේ ජීවිතයේ අන්තිමට සමත්යක් වශයෙන් දුක් විඳින්න කියන ජීවිතය හදලා තියෙන්නේ ලෝකී කියන එක. ලෝකී ඔය ඔක්කොම ටික එකතු කරලා පටිච්චසම්පාදේ ඔය අවස්ථා රාශියම එකට එකතු කරලා ජරා මරණ කියන තැනෙමයි ලෝකේ පනවන්නේ. පටිච්චසම්පාදේ අංග ටික ලෝකයේ ඇති කරන හේතු. මේ ස්කන්ධ ටික කර්ම වෙන්න පුළුවන් මේ ස්කන්ධ ටික විපාක වෙන්න පුළුවන් මේ ස්කන්ධ ටික කෙලෙස් වෙන්න පුළුවන් එතකොට මේ අවස්ථාව ඒ තියෙන චිත්තජයක ටීම් ගැන මේ ඊගාවට ඔහොම එක්ෂණික වෙලා අන්තිමට ලෝකෙ කියන එකක් හදලා ඇති. ඔයගොල්ලන්ට මේ වගේ දුක් විඳින ලෝකෙ හැදිලා. එතකොට ඔන්න මේ සීමා නොකරන ලද මනස තියෙන තැන කසල පුකහා ඔන්න උතන ඇත්ත ඇති හැටි නොදකිනකොට ආශ්‍රව ධර්ම ආශ්‍රව ධර්ම කියන්නේ මනසේ මේව ඇතුළු කරපු gati ටික වේගෙන් සිහි වෙන එක තියෙන්නේ අපිට. ඕනම් ඒකට මට උපමා කියලා ඔයගලන්ට මේවා දකිනවා නෙමෙයි අපිටයි මනස සිහි වෙන්නේ යම් යම් දේවල් කියන එකකට මට කියලා දෙන්න පුළුවන්. අපි කියමු එකම රූපයක් ගන්න. දැන් එක රූපයක් ගත්තාම ඒ රූපේ දකිනකොට කෙනෙකුගේ මනසේ රාගයක් ඇදෙන්න පුළුවන්. අපි කියමු ස්ත්‍රියක් ඉන්නවා. එයා දැක්කම කෙනෙකුගේ මනසේ රාගයක් ඇදෙන්න පුළුවන්. කෙනෙකුගේ මනසේ මගේ නංගින කියලා ඇදෙන්න පුළුවන්. මගේ අක්කා කියලා ඇදෙන්න පුළුවන්. ඇස් ඉදිරිපිට දෙන රූපේ වෙනම එකක් කෙනා කෙනාගේ මනසේ ඉදිරිය තියෙන ඇලීම් බැඳීම් සහ විස්තර ටික වෙන එකක්. නේද? ඒ වගේ ඇස් ඉදිරියට එන රූප වෙන එක. බලන්න මේ එකම රූප නිමිත්ත ආරම්භය අපි කීයක් කියනවා 100කගේ මනස ආශ්‍රය මේ එකම නිමිත්ත බුදුහාමුදුරුවෝ කියලා ඇස් ඉදිරියට. නමුත් ඔයගොල්ලෝ හිතනවාද අපේ හැම කෙනා කෙනා ගන්න චේතනාව ගැන අනත්‍යක් තියෙනවා. අපේ මනස ආශ්‍රය දෙන්නේ. ඒ විදිහමයි ඕගොල්ලෝ දකින්න ලෝකයේ කියලා සැප දුක් විඳින්න පුළුවන් හැම වටිනාකමක්ම මානසීයදිලා තියෙන. අන්තිමට අපි දන්නේ සතර මහා ධාතුව තියෙන තැනක ඒක පිළිසිඳ නොදන්නාකම නිසා මම කිය පළගැටිය දුක් විඳින්නේ පහනට පැනලා දුක් උපද්දවාගෙන දුක් විඳින පළගැටිය මිසක පළගැටිය පැත්තක තෙවලන ලාම්පු හිමින් හිමින් හිමින් ගිලු කියන්නේ පුන්නේ. ඒ වගේ දුක කියනක උපද්දවාගෙන දුක් විඳින අපිට අනුකම්පා කරන බුදුරජාණන්තර මොන්තරම් අනුකම්පාව දැකෙන්නද පරිගතිය වගේ. පැත්තකින් අපිට දුක එනවනම් තව එක සහේතුකයි. නමුත් දුක කියනක උපද්දවාගෙන අපි දුක් විඳින්නේ. මේ ඇත්ත තියෙන තැනක අපේ මනසේ තමයි ආශ්‍රව ධර්ම කියන ටික ඉදිරියලා ඒ බඳු අදහස් වලින් මේ වස්තු ටිකම අසුරු කරලා රූපය ඇත්ත නොදන්නා කම නිසා වැරදි දැක්මක් හදනහම ඒ වැරදි අදහසින්ම මේ රූපෙම ඇතුළු කරනවා. කළාම දැන් මේ විපාක ටිකම අපිට කෙලෙසෙන් ගින්න තත්ත්ව එකක් වෙනවා. ඕකට තමයි මම හුක්කෙන් කියලා කියන්නේ. මේ සීමා නොකරන ලද මනසට තමයි මම අර ඉන්කමින් කියලා කිව්වේ. එන එක කියලා. ඊට පස්සේ ඒකන ඇත්ත නොදන්නාකම නිසා ඇත්ත නොදන්නාකම නිසා දුවා පුතා ගෙවල් දොරවල් කියලා සිහි වෙලා සිහි කරලා අපි මේ රූපෙ දිහා බලනවා. මේ රූපෙ දිහා බලනකොට දැන් අපිට අපේ අදහස නිසා හරියට හැකන දිවනාසේ උපත්තලා. දරුවා දිහා බලනවා. කියන්නකො එතකොට තමයි ඔකට තමයි අවුට් වෙන්නේ කියලා කියන්නේ ආපහු ඇතුළෙන් දැන් සිහි කරලා යනකොට එයින් පරිබාහිර යමක් පේන්න බෑ. එයින් පරිබාහිර යමක් පේන්න බෑ. එයාට ඒ දුක විඳින්නම වෙනවා. දැන් ඇස් ඉදිරි පිටට එන්නේ අනාත්ම ධාර රූපයක්. රූපයක්. අපි ඒ ඇත්ත නොදැනුනොත් අපේ මනසේ මහලු බව මරණය කියන අදහස එදෙනවා. එබඳු අදහසකින් මේ රූපේ දිහා බැලුවහම මේ රූපේ මරණය වගේමයි. අපි කෑ ගහනවා, විලාප දෙනවා. මම ඔකට අදහසක් කියන මගේ ජීවිතේම මේගොල්ලන්ට සහායක වෙයි. මේ පෞද්ගලික දෙයක් මේක මම කියන්නේ එක පින්වතුන්ටත් හොඳ වෙයි කියලා හිතුණා පෞද්ගලික දෙයක් වුණත් අපේ ගෙදර පවුල ගත්තාම පිරිමි දරුවන්ට හිටියේ ඉන්නේ එකේ මායි අපේ අයියයි. ඉතින් කොහොම ස්වභාවයෙන්ම තම පිය දරුවන්ට ආදරෙන්නේ නේද? ඉතින් අම්මා හරියට දුට්ටක් ඇත්ත නඩන කෙනෙක් හරි ආදරේ අකාලේ අවුරුදු 38 දී 39 දී විතර මගේ අයියා දරුවා. ඊට පස්සේ දැන් මිනිහා තාම ස්පිරිතාලේ කෙනල්ලා නැහැ. ඊට පස්සේ දැන් අම්මා සිල් ගන්නවා භාවනා කරනවා මම දන්නවා සිල් ගත්තට භාවනා කරුවට මේගොල්ලෝ සිහිය නොවන යොදා ගන්න නැහැ කවදාවත් මෙතනදී. එහි යෝන යොදා ගන්නෑ කවදාවත් මෙතනදී මම ඊට පස්සේ මේ ගෙන් ඉස්සලා අම්මා එක්ක කතා කරලා මේ එතකොට සිහිය නුවණ මේ පිළිතන්නේ එතකොට අම්මා දැන් අඬයි කියලා දන්නවා ඒ වනේ අර ගිලම්පකට කරලා තියෙනවලු ඒක නෙවෙයි අපි ගිලම්පස ටික එහෙනම් අරගෙන කතාව කියලා වහන පටන් ගන්නවා. <laughs> එතකොට ආ හොඳයි. ඊට දැන් මම දන්නවා අම්මා අඬනවා මම ඉස්සෙල්ලා කතා කරුවා බන භවනා කරලා තියෙනවා. මම ඉස්සර ගොඩක් ওই වගේම දැන් තේන අසනේ උගන්වනවා සිල් ගන්න පිළිසට. පේන දේ නෙමෙයි තියෙන්නේ, තියෙන දේ නෙමෙයි පේන්නේ. අපි හිතන දේ අපි දැනගන්න. අපි දැනගත් දේන් බලලයි සිහි කරන දේන් බලලයි දකින්නේ. නිල් පාට මම උපමා කරන නිල් පාට කන්නාඩියක් දාලා බලුකින්ද නිල් පාට පේන්නේ මිසක පිටින් නිල් පාට හින්දා නෙවෙයි. කියලා ඌව ගැන කියලා අම්මා සිහි කරගන්න බන දහම ඕන මේ වෙලාවේදී. අම්මා මම කියන දේ කරනවා නම් අම්මා දැන් මට ආදරේනේ ආදරේ නම් තරුවෙක් හැටියට හිතනවා නම් සාසනය හැඟීමෙන් හිතනවා මම කියන ටික අද කරන්න ඕනේ කියලා කොහොම හරි ඊට වඩා කිව්වා ඉතින් කියලා මම පොරොන්දු කරගත්තා අයියාගේ මිනිහ ගෙනාවාම පරීක්ෂණ කරන්න අම්මා අඬන්න එපා කියන්නේ අම්මා අඬන්න ඕන තරම් අඬන්න. හැබැයි මේ පරිශ්‍රණය කළා කියලා මම කිව්වා මිනිහ ඇස් දෙක ඉස්සරහ තියාගෙන හිතන්ද මරණය කියන්නේ මේක තියෙන කේස්ද ලොම්ද නියද දන්ත හමද මස්ද නහරද ඇතද නැත්නම් මේ ලෑලි පෙට්ටියද සුතු කඩදාස ටිකද වටේ තියෙන බැනර් ටිකද කෝකද මරණය කියලා හිතන්න. හරි. ඊට පස්සේ මෙහෙමත් හිතන්න. මේ රූපෙ දිහා බලාගෙන ඇහෙන් රූපෙ බලාගෙන නමුත් හිතෙන් හිතන්නේ සියලු සත්‍ය නිදුක් වේවා නිරෝධෝ සුවපත් වේවා කියලා හිතනවා. හිතලා තමන්ගේ මනස දිහා බලනවා. දැන් ඉදිරිපිට තියෙන මිනිහ දිහා මිනිහ තියෙන්නේ බලාගෙන සියලු සත්‍ය නිදුක් වේවා නිරෝධෝ සුවපත් වේවා කියලා හිතන හිතලා තමන්ගේ මනස දිහා බලනවා. ඊට පස්සේ ඒ දෙකම නතර කරලා හොඳට පේන දේ සිහි කරලා අනේ මගේ දරුවා නේද මැරිලා ඉන්නේ මගේ දරුවා මගේ කුරුලට ඇවිල්ලා කිරි දීවි මෙහෙම නේද මෙහෙම නේද කියලා හොඳට ටිකක් හිතන්න හිතන මනස දිහා බලන්න කිව්වා ඈ කියලා දැන් ඔහොම කියලා ඒකේ ඇති වෙන එකෙන් අම්මා කාරණාව තේරුම් අරගෙන කටයුතු කරන්න මට තේරෙයි දුක කියන එක එන්නේ රූපෙන්ද මනසින්ද දුක උපදින විදිහට දුක උපද්දවාගෙන තියනවද නැත්නම් කියන එක කරන දුක් විඳ විතුමයි නම් දුක උපද්දවාගෙන දුක් විඳින්න එපා. එච්චර මෝඩ වෙන්න එපා. මේ කියන තැනකින් කිව්වා. මිනිහ ගෙනාවහම අම්මා ඉතින් ඇඬුවා. එතෙන්ට ගිහලා බලාගෙන හිටියා. මම දැක්ක ටිකක් ඉන්නවා සෑහෙන වෙලාව. අනිත් ඔක්කොට වඩා සිහිය ඇතුව හොඳට ඒ වැඩ කටයුතු කරලා කිසිම දෙයක්වත් නැතුව මටත් හින්දුන අම්මා කියනවා මම අහුව පස්සේ. බැලුවලු දැන් මරණය කියන්නේ කෙස්තුලොද්ද නේද? මොකෝත් හිතට දරුද නැද්ද කිසිම වේදනාවක් හිතක් නැහැ. ඊට පස්සේ මේ රූප දිහා බලන සියලු සත්ත්ව නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියලා හිතනවා මනසට කිසි පීඩාවක් නැහැ. ඊට පස්සේ අනේ දරුවා නේද මගේ දරුවා කිව්වේ නේද කියලා පොපෝ පිච්චී ගනවා කිව්වා. අර පිච්චිලා නිකන් තරහා ගන්න බැරි වට්ටමට. ඒක වාව ගන්නම බැරි වුණා ස්වාමීන් වහන්සේ. මම කහරි. දැන් මේ පරිශ්‍රණයෙන් එකක් දැක්ක නේද? Taman දුක ඇති වෙන විදිහට හිතපින්ද දුක ඇවිල්ලා තියෙනවා මිසක තියෙන රූපෙන් දුක ආවනම් ඔහොම නොහිතුව දුක එන්නේ නැහැ. තියෙන රූපෙන් දුක එනවා නම් ඒක මරන්න අම්මා නොහිතුව දුක එන්න ඕනේ. සියලු සත්‍ය නිරුක්ඛය නිරෝගී සුවපත් වේවා කියලා හිතද්දි දුක එන්න ඕනේ. යනකනේ දුක. මට මට ඕනකම තිබුණේ මේ භෞතිකයේ මිසක මේක පුරාණ කර්ම උතන නෙමෙයි මම ඕක රූපේ. ඔය ඇත්ත නොදකිනකොට මහ මර මහලු බව මරණය කියන මානසික යෙදෙනකොට ඒ අදහසින් අපි මේ දිහා බලනවා. ඒ අදහසින් සිහි කරලා අපි දුක් විඳින්නේ. ඊට පස්සේ ඉතින් ඒකෙදි තේරුණාලු අම්මට ඉතින් මම දුකෙන් නැති විදිහට හිත නැමුවේ නැත්තම් දුකෙන් විදිහක් නැහැ කියලා දරුවා මරුණා නේද කියන තැනට හිත නම නැතුව පුළුවන් තරම් ඉනිය දිහා බලන බලන වෙලාවට තාමෙන් කියනවා. අනේ ලොකු සහලොක් මට පින් දුන්නා මේ ගරු දුකෙන් නිදහස් කරුවට ඔබ හතට පින් කියන්නේ කියනවා. ඈ ඉතින් මම ඔක කිව්වේ අනිත් කටියට හොඳයි කියලා මොකද මම දැකලා තියෙන අම්මලා ගොඩාක් හඬනවා. හැබැයි අපි අනන්නේ අපේ කෙලෙස් වලට. මේක මම ජීවිතේ කියන්ට මට හයියක් වෙන මම පෞද්ගලිකව කරපු එකක් නිසා. කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ හාමුදුරුවෝ බණ කිය තමන්ට දෙයක් වුණොත් කියන වගේ දැනකින් නේද? දැන් මට මොබලා මගේ අයියා මොබලා කුසේ උපන් මගේ ඊට පස්සේ අම්මම වෙලා අම්මා අම්මා ඒ අම්මා ඒ දරු දුකෙන් සැනසුණා කියන තැන ගත්තාම මම හිතන්නේ මවුසේ දෙහස කියන එක හැමෝටම හැමතැනම වෙන්නේ. ඒ අම්මට ඒ දරුවා කියන තැන අඬන්න නැතුව ඉන්නවා නම් අනිත් අම්මලට පුළුවන් ඒක කියන එක කියනවා ඒක. එතකොට මේ ඉතින් අවිද්‍යාව නිසා ආශ්‍රව ධර්ම යෙදෙනවා යෙදුනහම ඒකෙන් බලන මරණ කියලා බැලුවා. එයාට පේන්නේ බාහිර මරණ. ඉතින් ජරා මරණ දුක් නොවිඳ බෑ. ඔය දහම ඉගෙන ගත්තේ නැති කෙනාට බාහිර රූපෙම මරණ වෙනව නේද? කවදාවත් මරණ දුකෙන් එයාට මේ ජීවිතේ මිදෙන්න පුළුවන් වේවිද කියලා අහන්න. බලන්න මේ රූපයේ සතර මහා ධාතුයි කියලා පිළිසින් දැකලා ආශ්‍රව යෙදෙන්න දුන්න නැත්තම් මරණ කියන අදහසක් තියෙ නොකොළොත්. ඒකෙන් බැලුවොත් එයා මරණ දුක් නෙදීද? එයාට මරණයක් හම්බ වෙයිද? අජරාමර වෙන්නේ නැති වෙයිද? එනවා. ඒ වගේ ලොකු ඥාන දර්ශනයක් තියෙ ඉතුරු ටික අපි එහෙනම් පස්සේ කතා කරමු. දැන් කිනම් පස්ස වරන්දලා 10යි 20යි ගිනම් පස්ස දුන්නම 11 විතර යහපන්න කියන්නේ කාලෙමදී මම කල්ලලන්නේ නොගොස් එකට හෝ ඒට කලින් හෝ එන්න ඈ එවිල මේක කියන්නේ මොසාවක් දෙන්නේ එහෙනම් හැමදේම තේරුම් මට මේ විස්තර කරමු දැන මතක් කරගන්න සමානයි වයසයිනේ දැන් මතක ඕක තියෙනවද? ඔව් ඕක තියෙනවා. සම්මත සම්මත. 没问题